ධර්මානුශාසනාව ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශිකානන් වහන්සේ රත්මලාන පුරාණ විහාරය මුත්තල හප්පෝරුව පුරාණ විහාරය යන උපේ විහාරාධිකාරී කොළඹ දිස්ත්‍රික් පාලි ගුරු උපදේශක ගල්කිස්ස නාලන්දා ධර්මායතන පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපාද කොටනෙළුවේ පුඤ්ඤානන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ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 යතා නරෝ ආපගංෝතරිත්වා මහෝදකං සලිලං සීගසෝතං සෝවියමානෝ අනුසෝතගාමි කිං සෝ පරේ සක්කති තාරයේතුම් තී සදහම් අසනු කැමැති කාරුණික වාසනාවන්ත පින්වත්නි අද දවසේදී යෙදිලා තියෙන සූත්‍ර ධර්මය ධම්ම සූත්‍රය මේ සූත්‍රය ධම්මනාවා සූත්‍රය කියලා හඳුන්වනවා පින්වත්නි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් කුද්දක නිකායේ ඒ සුත්ත නිපාතය කියන පොතේ චූල වර්ගයේ සඳහන් වෙන අටවෙනි සූත්‍ර දේශනාව තමයි මේ ධම්ම නාවා සූත්‍රය. මේ ධම්ම නාවා කියන සූත්‍රයෙන් නාවා කියලා කියන්නේ නැව කියන එක මේ දහම් නැව කියන අර්ථයක් තමයි දෙන්නේ. ධම්ම කිව්වම මේ පින්නතුන් දන්නවා. ඉතින් මේ කියන්නේ ධම්ම ධර්මය බණ කියන අර්ථය. නාවා කියන්නේ නැව. එතකොට මේ නැවකට උපමා කරමින් මේ සූත්‍ර දේශනාවේ විස්තර වෙනවා නැව ඕනන්නේ මොකටද? පින්වත්නි අපි නැවක් පාවිච්චි කරන්නේ ගමන් යන්නනේ සයුර තරණය කරන්න තමයි නැවක් ඕනි වෙන්නේ. පහුරක් ඕනි වෙන්නේ බෝට්ටුවක් ඕනි වෙන්නේ එගොඩ වෙන්න. එතකොට මේ ධර්මයක් අපි කියන සංසාර සාගරය සංසාර කියන සාගරයෙන් එතර වෙන්නට මේ සතර තරණය කරන්නට අපට ඕනි වෙන අපට වැදගත් වෙන උපකාර වෙන එකක් තමයි ධර්මයේ නැමැති නැව ඒ හින්දා තමයි ධම්ම නාවා කියන අර්ථය මේ සූත්‍ර දේශනාවට යොදලා තියෙන්නේ. පින්වත්නි ඔබ දන්නවා අපි කවුරුත් නිතරම කියන කාරණයක් තමයි නිතර කතා කරන දෙයක් තමයි මේ සසරින් එතර වෙන්නට ඕනේ. දැන් මේ ඊතර වෙන්නට යන ගමනේදී බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ පෙන්වලා දෙනවා යම් කිසි පුරුෂයෙක් යස්මාහි ධම්මං පුරිසෝ විජඤ්ඤා යම් කිසි පුරුෂයෙක් පින්වත්නි ඒ ධර්මයේ දැනගෙන ඒ පුරුෂ ධර්ම නැත්තම් මෙතන කියනවා පර්යාප්ති ප්‍රතිපatti කියන ධර්මයේ දැනගෙන ඉන්නවනම් ඒ පුද්ගලයාට දෙවියන් ඉන්ද්‍රයාමෙන් පුදනවා හිතන්නකෝ එතකොට බණ දන්න කෙනාට దేవතා පූජේ දෙයියොත් පුදනවා. දැන් මිනිස් විතරක් නෙමෙයි ධර්මයේ දන්න කෙනාට දෙවියන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ වැඳුම් පිදුනොත් ලැබෙනවා කියලා තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ. එතකොට බහුසුත වූ ඒ පුජ්‍යලයා කෙරේ පහන් සිත් ඇති එක්කනා ධර්මයේම ප්‍රකට කරමින් ජීවත් වෙනවා. ඒ කියන්නේ පින්වත්නි හොඳට ධර්මයේ දැනගෙන ධර්මයේ පිළිපදින ධර්මයේ මතක තියෙන ඒ ඇත්තන්ට මෙලව අර්ථ සිද්ධිය සැපේනවා. ඒ වගේම దేవතාවන්ගේ ආරක්ෂාවක් ලැබෙනවා. ඔය අපි තවත් තැනක මේ අත්ව අහලා තියෙනවනේ මෙත්තානිසංස සූත්‍රය. මෙත්තානිසංස සූත්‍රයේ මෛත්‍රී කරන කෙනාට ලැබෙන ආනිසංස අතර එක ආනිසංසයක් තමයි දේවතා රක්칸ති. දෙවියෝ රකින්නවා. දෙවියෝ රකින්නයි කිව්වම දැන් අද වෙලා තියෙන්නේ අපි දෙවියන්ගේ පිහිටි ඉල්ලගෙන ගොඩක් අය දේවාල හදාගෙන දේවාල පස්සේ ගිහිල්ලා කියනවා නේද ඊයේනේ අපිවත් රැකලා දෙන්න අපිවත් ආරක්ෂා කරලා දෙන්න කියලා දෙවියන්ගෙන් පිහිට ඉල්ල ඉල්ල යනවා දැන් මේ සූත්‍ර දේශනාවන් බැලුවම පේනවා අපි එහෙම ආයාචනා කරමින් ආරක්ෂාවේ ඉල්ලමින් පිහිට පතාගෙන යන්න ඕනේ. එතකොට දෙවියෝ කියන්නේ මිනිස්යෝ වශයෙන් ගත්තා මිනිස්යන්ට වඩා පින් කරලා ඉර්ධි බල සම්පන්න තියෙන හැකියාවන් තියෙන අය. අපට කරන්න බැරි වැඩ දෙවියන්ට කරන්න පුළුවන්. හැබැයි එතකොට අපව ආරක්ෂා කරන දැන් ඔය කියන්නේ ඒකනේ දෙවි පිහිටයි කියලා එහෙම කියන්නේ දෙවියන්ගේ පිහිට බලාපොරොත්තු වෙනවා. දෙවි රැක වර්ණයි කියනවා. දෙවියන්ගේ රැක වර්ණය බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ධර්මයේ හැසිරෙන කෙනාට අමුතුවෙන් දෙයක් කරන්න දෙයක් නැහැ. ඔහු ධර්මානුකූලව ඉන්නකොට දෙවියොත් ඔහුට ගරු කරනවා. දෙවියොත් ඔහුට ආරක්ෂාව සපයලා දෙනවා. පින්වත්නි, ඒ වගේම යම් කිසි කෙනෙක් තමා නොවුනානම් සමාන වෙනවා කියලා කියන්නේ මේ ඔය එක එක දේවල් වලට වෙලාව ප්‍රමාද වෙනවා කියන එක නෙමෙයි. අපි කුසලට පමා නොවි ඉන්න කෙනෙක් ඇසුරු කරනවද? ධම්මානු ධම්මං පටිපජ්ජමානෝ. ධර්මානු ධර්ම පිළිවෙත්හි යෙදෙනවා නම් ඒ වාගේ තනත්තාට කියනවා විඤ්ඤෝ කියලා. නිපකෝ දක්ෂේ ඒ වාගේ දක්ෂ කෙනෙක් ඒ වාගේ ප්‍රඥාවන්ත කෙනෙක් ඉගැන්වීමට ධර්මයේ ප්‍රගුණ කරන කෙනෙක් ඉන්නවා නම් ඒ ධර්මයේ වටහා ගත්ත කෙනා හරි වටිනවයි කියලා පෙන්නනවා. දැන් මෙතනදී පින්වත්නි දැන් මේ ධර්මය කියන එක අපිට බොහෝම දුර්ලභ දෙයක් නේ. දැන් නම් සුලබයි වගේ හිතන නැති උදේටත් ඇහෙනවා දවල්ටත් ඇහෙනවා රැයටත් ඇහෙනවා හැම වෙලෙම බණ ඇහෙනකොට දැන් සුලබයි වගේ දැනෙනවා හැබැයි පින්වත්නි මේ සුලබ වෙලා තියෙන අද මේ ධර්මයේ තාක්ෂණය ආදී ඔක්කොම අපිට තියෙන නිසා ලොකු ආසනාවක් උදා වෙලා තියෙනවා. හැබැයි ලෝකෙ කොච්චර ඉන්නවද ධර්මයේ නැති මිනිස්සු? අදත් මේ ලංකාව තුල වුණත් කොච්චර බණ කිව්වත් බණ ටිකක් අහන්න බැරි අහන්න වෙලාවක් නැති එහෙම අහන්න ඕනෑකමක් නැති අය කොච්චර ඉන්නවද එතකොට මේ ජීවිතවලට බණ ඕනි බුදුහාමුදුරුව පෙන්නනවා සුතා අහන්න ඕනි දතා දරන්න ඕනි වචසා ಪರಿචිතා බණ කියන්නත් ඕනි මනසානුපෙක්කිතා මෙනෙහි කරන්නත් ඕනේ එතකොට ජීවිතේ හැමදාම මේ අහන බණ ගොඩාක් බණ දැනගත්තේ නැති වුණාට කමක් නැහැ. බණ දන්නේ ටිකයිද ඒ ටික ජීවිතයට එකතු කරගෙන පිළිපදින්න පුළුවන් නම් ඒකයි වටින්නේ. දැන් අද ගොඩාක් කලාවට ඔබ හිතන්න ඔබෙන් මම මේ ප්‍රශ්නේ ඇහුවොත් ඔබ ඔබෙන් අහලා බලන්නකෝ මේ වෙන විට දැන් බණ කීයක් විතර අහලා ඇතිද? හිතුවොත් ජීවිතේ කොච්චර අපි බණ අහලා තියෙනවද? හැබැයි අහපු ගාන ගණන් කරන්න බැරි තරම් බණ අහලා ඇති. ඕකෙන් කොච්චර විතර මතකද කියලා ඇහුවොත් එහෙම ඊටත් වඩා අමාරු වැටෙන ප්‍රශ්නයක්. ඔක්කොම මතක නෑ. හැබැයි යම් යම් බන කොටස් බන කතා බන ඒ ධර්ම කාරණා ඔබට මතකයේ රැඳිලා ඇති. අපි තුන්වෙනි කාරණයට ගත්තොත් එහෙම ඊළඟට සුතා දතා ඒ දරාගත් දේ අපේ ජීවිතයට කොච්චර අරන් තියනවද කියලා ගත්තොත් එහෙම අපිට එහෙම කියන්න බෑ හැබැයි ඒ බණ අපේ ජීවිතවලට කා වැඩිලා හිතවලට දැනිලා තැම්පත් වෙලා තියෙනවා පින්වත්නි අපි තුල. ඒ තියෙන එක පේන්නේ නැහැ. හැබැයි එළියට පේන්නේ නැති වුණාට හැසිරෙනකොට සමාජයේ ජීවත් වෙනකොට බන මතුවලා එනවා. ඒ බන මතුවෙන්නේ අපි කරන කියන කටයුතුත් එක්ක ධර්මයේ හැසිරෙනකොට පාරේ යනකොට වැඩක් කරනකොට සමාජයේ හැසිරෙනකොට අර අහපු බන ඔන්න හිත්වල තිබිලා චර්යාවන් හැටියට ප්‍රකට වෙනවා. අපි දකිනව සමාජයේ සදාචාර ධර්ම, ආචාර ධර්ම, හැදියාවන්, හික්මීම, හොඳ දේවල් ආදී මේ වගේ කියන්නේ මොනවාද? ඒවත් ඉතින් බනම තමයි. එතකොට නොහික්මුණුකම් එතකොට වල්කම් කියලත් සමහරලාට කියන්නේ ඒ නරක ගති ගුණ නැහැදිච්ච එකම් හොඳ නැති ගති ඒව කියලා කියන්නේ අධර්මීයම තමයි. එතකොට ඔය අධර්මයක් සමහරුන්ගේ ජීවිතවල තියෙනවා. බන නොදන්නකම නෙමෙයි. සමහරලාට බන දැනගත්තත් ඒ බන ජීවිතේ හැසිරෙනකොට එන්නේ නැත්තම් මොකද කරන්නේ? ඒක එකපාරම එන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ටික ටික ටික ටික පුහුණු කරන්නට ඕනේ. ඒ වගේම සත්පුරුෂ ඇසුර හරි වටිනවා. මේ සූත්‍ර දේශනාවේදී පෙන්වෙත් අපි ඒ සත්පුරුෂෝ මේ ධර්මය දන්න කෙනෙක් ඇසුරු කරනකොට ඒ අයත් එක්ක ඉන්නකොට මොකද වෙන්නේ? තමාගේ සිතුවිලි ඒ ධර්මයට බර වෙනවා පින්වත්නි. ධර්මයට ලං වෙනවා. කොච්චර බණ දැනගත්තත් රහත් වෙන්න නම් බෑ. ඒකත් කියන්න එපාය. දැන් සමහරලාට හිතෙන්න පුළුවන් බණ ගොඩක් ඉගෙන ගත්තම රහත් වෙන්න පුළුවන් කියලා. බෑ. පින්වත්නි බුදුහාමුදුරන්ගේ කාලේ ඔබ අහලා ඇතිනේ සමහර ලාවට එක ගාතාවක් අහලා ඉවරනකොට රහත් වෙලා සෝවාන් වෙලා සකදාගාමි වෙලා අනාගාමි වෙලා හැබැයි මුළු ත්‍රිපිටකයම කටපාඩම් තිබුණත් රහත් වෙන්නේ නැත ඒකත් කියන්න එපාය ඒ කියන්නේ ධර්මය දැනගත්ත ඵලියට රහත් වෙන්නේ නැහැ එතකොට හිතෙන්න පුළුවන් හාමුදුරනේ බණ ඉගෙනගෙන වැඩක් නැද්ද කියලා නෑ බන ඕනේ. ඒකයි මම කිව්වේ සුණාත ඇහුවත් වැඩක් නෑ. මතක තියාගන්න ඕනේ. එහෙනම් ධාරේත මතක තියාගෙන හිටියත් වැඩක් නෑ. චරාත හැසිරෙන්නේ නැත්නම් ඒ බන ජීවිතේට එක් කරගන්නේ නැත්නම්. මේක අදට විතරක් නෙමෙයි එදාටත් ඔය කොහොමම තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්වත්නි ඒ වගේ සිදුවීමක් වුණා ඒ කාලේ ඔය බ්‍රාහ්මණ වංශික තරුණයෝ 500 දෙනෙක් ඇවිල්ලා ශාසනය මහාන වුණා. එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි 500 දෙනෙක්. මේ 500 දෙනා ඇවිල්ලා මහාන වුණේ සත්භාවයෙන් නෙමෙයි. ධර්මයේ ඉගෙන ගැනීමේ චේතනාව හොඳ අරමුණකින් නෙමෙයි. මහාන වීමේ අරමුණ තිබුණේ ධර්මයේ ඉගෙනගෙන බණේ අඩුපාඩු හොයන්න බලාගෙන. ඔන්න බලන්නකො බුදුහාමුදුරන්ගේ කාලෙත් එහෙම මහාන වෙලා තියෙනවා. දැන් සමහර ඇත්තෝ අදත් කියනවනේ අපිත් ඔය අනිත් අයගේ ආගම් පොත් එහෙම කියවන්න ඕනේ කියලා කියනවා. ඇයි මේ ඒවා කියවලා ඒ වගේ තියෙන හොඳ දේවල් අපේ ජීවිතයට එක් කරගන්නද නෑ අඩුපාඩු හොයන්න. චේතනාවම හොඳ නෑනේ පින්වත්නි. චේතනාව වෙන්න ඕනේ යහපත් දෙයක් අපේ ජීවිතයට ගන්න පුළුවන් නම් ඒ දේ ගන්නට එදා අර බ්‍රාහ්මණ වංශික තරුණ හාමුදුරුවරු 500 දෙනා නැත්තම් තරුණියෝ 500 දෙනා මහාන වෙලා හාමුදුරුවන් හැටියට කටයුතු කරනවා. ඒ ධර්මයේ ප්‍රගුණ කරන්න පටන් ගත්තා. පින්වත්නි හැබැයි නිකම්ම නිකං අය නෙවෙයි කොච්චර දක්ෂද කියනවනම් මූල ත්‍රිපිටකයම කටපාඩම් කරගත්තා. බණපතේ තියෙන ත්‍රිපිටකය කියලා නෙමෙයි නවාංග සත්තු ශාසනය කියලා. නවාංග සත්තු ශාසනය කියන්නේ ත්‍රිපිටකයට කියන තවත් නමක්. උන්වහන්සේලා මේ නවාංග සත්තු ශාසනය නැත්තම් ත්‍රිපිටකයම කටපාඩම්. හැබැයි මුළු ත්‍රිපිටකයම කටපාඩම් වුණත් මතක තියාගන්න එකම එක හාමුදුරුවන් වහන්සේ නමක්වත් සෝවාන් වත්ුනේ නැත. සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියනවනේ. සතර මාර්ග ඵලයන්ට තබා පළවෙනි මාර්ගඥානේට එහෙම නැත්නම් පළවෙනි ඵලයටපත් වෙන්නට සෝවාන් වෙන්නවත් උන්වහන්සේලාට හැකියාවක් ලැබුණේ. හැබැයි ත්‍රිපිටකයම කටපාඩම්. බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ හිටපු හාමුදුරුවන් 500 නම දැන් ටිකක් ලොකු ආඩම්බරකමකුත් ආවා. මේකත් පින්වත්නි හොඳට මතක තියාගන්න ඕනේ. සමහරලාට අපේ උපාසකම්මලාට දායක මහත්තුරුන්ට හාමුදුරුවන්ට සිල්මෑණිවරුන්ටත් වෙන්න පුළුවන්. අර ධර්මයේ ටිකක් දැනගත්තම ලොකු ආඩම්බරකමක් එනවා. ඇයි මම දන්නවයි කියලා සමහර ඒවා දැනගත්තම අභිමානයක් එනවනේ. හැබැයි ඉතින් ධර්මයේ දැනගත්තම එහෙම ආඩම්බර වෙන්නත් හොඳ නෑ. ඒ ධර්මයේ ජීවිතයට අරගෙන නැතිකමනේ. එදා අර හාමුදුරුවන් වහන්සේලා 500 නමක් ආඩම්බරකමක් මාන්නයක් ඇති වුණා. අපි දැන් බන දන්නවා කියලා. මේ බන දන්නවයි කියලා මේ මාන්නේ ඇති කරගත්තට පස්සේ පන්සලට වෙලා මේ හාමුදුරුවරු මොකද කළේ? පින්වත්නි වතාවත් නොකල හිටියා. දැන් දන්නවා මේ පින්නතුන් පන්සලක ඉන්නකොට හාමුදුරුවන්ට වතාවක් තියෙනවනේ. උදේ පාන්දර අවදි වෙනවා, නිදෙල් ළම දිනවා, ඔය දාන ශාලාවේ කටයුතු කරන්න ඕනේ බුද්ධ මන්දිරේ කටයුතු කරනවා පන්සලක කොච්චර වැඩ තියෙනවද අපි ඒවට කියනවා වතාවක් කියලා බුදුන් වදිනවා එතකොට බණ අහනවා මේවා අදත් පන්සලක තියෙන කටයුතු එතකොට එදත් පන්සලේ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඒ වතාවක් තිබුණා මේ හාමුදුරුවෝ 509 මොනාවක් කරන්නේ මුකුත් නොකර අඩුම ගානේ බණ ටිකවත් අහන්න වඩින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හැමදාම හවසට ධර්ම දේශනා කරනවා පින්වත්නි. ධම්සභා මණ්ඩපේ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේලා කවුරුවත් බණ අහන්න වඩින්නෙත් නැහැ. මේ හාමුදුරුවෝ මොකද කළේ? හොඳට දානේ වළඳලා සැතපුණා. පන්සලේ වචනෙන් කියන්නේ ඔහොමනේ. ගිහියත්නම් කියන්නේ කාල බුදියනවා. නේද? ඉතින් මේ කාල බුදියනවා නැත්තම් පන්සලේ වචනෙන් දානේ වළඳලා හොඳට සතපුණා. ඒ කියන්නේ කිසි දෙයකට වඩින්නේ බුදුරජාණන් වහන්සේ ධම් සභා මණ්ඩපයේට වැඩම කරලා බැලුවම පොඩි අඩුවක් පේනවා. ඒ 500 නමක්ම පේන්නේ නෑනේ. ඊට පස්සේ බුදුහාමුදුරු විමසුවා මොකද කට්ටිය අඩුව? ඒ වෙලාවේ හාමුදුරු සිහිපත් කළා බුදුහාමුදුරුනේ අර බ්‍රාහ්මණ වංශික හාමුදුරුවරු බණ අහන්න වඩින්නේ නැහැ. ඒ මොකද? උන්වහන්සේලා බණ දන්නවයි කියන්නේ වඩින්නේ කියලා පණිවිඩයක් යවුවා. පින්වත්නි හාමුදුරු නම ගිහිල්ලා සිහිපත් කළාම අර හාමුදුරුව 500 නම වැඩියා. බුදුහාමුදුරු විමසුවා ඔබලා මොකද බණ අහන්න වැඩියේ නැත්තේ? ඒ වෙලාවේ මේ හාමුදුරු සිහිපත් කරනවා බුදුහාමුදුරනේ බුදුරජාණන් වහන්සේ ඉතින් ඔය පටිච්ච සමුප්පාදය ත්‍රිලක්ෂණය එතකොට චතුරාර්ය සත්‍ය වාගේ සරල බණනේ දේශනා කරන්නේ. එතකොට හිතෙන්න පුළුවන් චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය එහෙම සරලයිද කියලා. ඔබට ගැඹුරු ඇති. ඇයි? අපි බණ දන්නව අඩුයිනේ. දැන් අර හාමුදුරුවෝ පින්වත්නි හිතන්නකො ත්‍රිපිටකයේම කටපාඩම් හාමුදුරුවරුනේ ඒකනේ මේ කියන්නේ සරල බණනේ ඉතින් ඒවා අපි දන්න නිසා අපි බණ අහන්න ආවේ නෑ දැන් මේක සරලයි කියලානේ සඳහන් කළේ බුදුහාමුදුරුවෝ ඊට පස්සේ ආ කමක් නෑ වාඩි වෙන්නේ කියලා ඒ හාමුදුරුවරුන්ට වැඩ ඉන්නේ කියලා එදා දේශනාවක් කළා පින්වත්නි මූල පරයය සූත්‍රය මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ පළවෙනි සූත්‍රය. හරිම හරි ගැඹුරුයි පින්වත්නි. එදා ඒ සූත්‍ර දේශනාව කළාට පස්සේ අර හාමුදුරු 500 දෙනාට මෙලෝ දෙයක් තේරුන්නේ කිසිම දෙයක් තේරුන්නේ ඊට පස්සේ හාමුදුරුවරුත් මූණෙන් මූණ බලනවා. ඇයි මෙච්චර සරලයි කියලා හිතාගෙන හිටියට බුදුහාමුදුරුවොත් ගැඹුරු බණ දන්නවනේ. ඊට පස්සේ ඇත්තටම බුදුහාමුදුරුවෝ ඒ සූත්‍ර දේශනාව කළේ අර හාමුදුරුවෝ ටික අමාරුවේ දාන්න. එතකොට හිතන්න පුළුවන් බුදුහාමුදුරුවොත් හාමුදුරුවෝ අමාරුවේ දැම්මද? ඔව්. අපි අමාරුවේ දාන වගේ නන් නෙමෙයි සත්භාවයෙන්මයි කරුණාවෙන්මයි උන්වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන්මයි අමාරුවේ දැම්මයි කියන්නේ කිසිවක් නොතේරෙන විදිහට තමයි දේශනා කළේ. පින්වත්නි මේ සූත්‍ර දේශනාවේ අවසානයේ තියෙනවා මේ සූත්‍ර දේශනාව අහලා හාමුදුරුවන්ට මොකද වුනේ කියලා. ඔබ අහලා ඇති ගොඩාක් සූත්‍ර අවසාන වෙනකොට ඒ සූත්‍රයේ අවසානයේ සඳහන් වෙනවා මේ සූත්‍ර දේශනාව අසා බොහෝ භික්ෂූහු සතුටටපත් වූහ කියලා ලියලා තියෙනවා. සතුට වුණා, සන්තෝෂ වුණා කියලා. හැබැයි මූලපරයය සූත්‍රය අවසාන කරලා තියෙන්නේ කොහොමද? මේ සූත්‍ර දේශනාව ආසා බොහෝ භික්ෂූහු අසතුටටපත් වූහ කියලා. පින්වත්නි ඒ කියන්නේ හාමුදුරුවරු සතුටු වුණේ නෑ අසතුටු වුණා. ඇයි? මේ සූත්‍රයේ තේරුන්නේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාව ඇහුවට පස්සේ අර හාමුදුරු තේරුම් ගත්තා. එහෙනම් අපි තාම නොදන්නේ ඒවා තියෙනවා. ඊට පස්සේ මේ මාන්නේ නැති කරගෙන භාවනා කරන්නට පෙළඹෙනවා. පින්වත්නි මේ අවස්ථාවේදී හොඳ සිදුවීමක් වෙනවා බුදුහාමුදුරුවෝ මේ කාරණේ මුල් කරගෙන දේශනා කළා ධර්මයේ වටිනාකම. ධර්මයේ වටිනාකම දේශනා කරන බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා මහණෙනි ගිහි දායකාවොත් බණහන්න ඕනේ. දායකයොත් බණහන්න ඕනේ. සිල් මෑණිවරුනොත් බණහන්න ඕනේ. හාමුදුරුවරුත් බණ අහන්න ඕනි. එතකොට බික්කෝ බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම බණ අහන්න ඕනි. ඒ විතරක් නෙමේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ධර්මයේ වටිනාකම කොච්චරද කියනවනම් රහතන් වහන්සේ බණ සිය යුතුයි එතකොට හිතේට පුළුවන් රහතන් වහන්සේ මොකටද බණහන්නේ? උන්වහන්සේ ගොඩ වෙලා ඉවරනේ. මේ සංසාර කතරින් එතර වෙලා ඉවරනේ. උන්වහන්සේට මොකටද බණ? අන්න පින්වත්නි ධර්මයේ වටිනාකම බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ධර්ම ගෞරවයේ පිණිස රහතන් වහන්සේත් බණ ඇසිය යුතුයි. එතකොට බලන්න පින්වත්නි අපි කවුද කියලා. එතකොට අපි හැම කෙනෙක්මත් බණ අහන්න අදිස්ථාන කරගන්නට ඕනේ. එතකොට මේ ධර්මය අහනකොට ධර්මයේ පිළිබඳව පින්වත්නි හොඳට සුතා අහන්න ඕනි. ඒ වචනෙන් වචන අපි ඒ පදයෙන් පදයෙන් නිපුණා. දැන් මේ ධර්මයේ පිළිබඳව දැන් මේක කිව්වට කමක් නෑ අද ලංකාව තුල ලොකු අර්බුදයක් ඇති වෙලා තියෙනවා සමහරලාට හරි බන මොනවද කියලා. සමහර අපි දකිනවා සමහර දේශකයාණන් වහන්සේලා බණ වගේ දේවල් කියන්න පටන්ගෙන තියෙනවා. ඉතින් හාමුදුරුවරුද සිවුර දහගත්ත ඇත්තොද කවුරු හරි සමහරලාට ඉතින් බුදුහාඳුරන්ගේ බණනේ පින්වත්නි පන්සිල් දීලා පටන් ගත්තම සමහරලාවට මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා කියනකොට සමහරලාට හිතෙන්න පුළුවන් එහෙනම් මේ බණම තමයි කියලා. හැබැයි බන වගේ දේවල් වලට නම් රැවටෙන්න එපා කියන එක සිහිපත් කරනවා. ඒකට හේතුව දැන් මේ සූත්‍ර දේශනාවේ ගත්තම පේනවා අපි නිපුණ නිපුණතාවය නිපකෝ පාලියෙන් නිපකෝ කියන නිපුණතාවයටපත් වෙනවා. එතකොට බහුසුතෝ බහුශෘත බව ධර්මයේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට කොහොමද හාමුදුරනේ අපි ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඇයි අපි බණ ඉගෙන ගන්න ඕනේ නැද්ද කියලා හිතන්නකෝ. මේ බණ අහන රටවාසී ලෝකවාසී බොහෝ දෙනෙක් ඉන්නවා. ඇයි අපිට බණ ඉගෙන ගන්න උවමනාවක් නැත්තේ? අපේ ආගම බෞද්ධ. බෞද්ධ නම් බෞද්ධයෝ හැටියට බුදුදහම සඳහන් කරලා තියෙන මොන භාෂාවෙන්ද? pāli භාෂාවෙන්. එහෙනම් pāli ඉගෙන ගන්න ඕනේ. අද වෙනකොට මේ pāli පිළිබඳව අපට එච්චර උනන්දුවක් නැහැ. ඇයි? මේ භාෂාව පිළිබඳව ඒක ටිකක් අමාරු භාෂාවක් නේ බුදුහාමුදුරන්ගේ භාෂාවක් නේ හාමුදුරු දැනගත්තම මදයි කියලා තමයි හිතන්නේ. හැබැයි හාමුදුරුවරුත් දැන් ටික ටික සමහර ලාවට ඈත් වෙන බවක් පේනවා. නෑ පින්වත්නි හැම හාමුදුරු නමක්ම සිල් මෑණිවරයෙක්ම දායක දායිකාවොත් පාලි ඉගෙන ගන්න ඕනි. අද ලංකාවේ හැම දහම් පාසලකම පාලි භාෂාව අනිවාර්යයි. එතකොට ඔබ හිතන්නකො ලංකාවෙම ළමයි දහම් පාසල් කොච්චර ලක්ෂ ගාණක් ළමයි දහම් පාසල් වල යනවා. එහෙනම් කෝ පාලි ඉගෙනගෙන තියනවද? අන්න ප්‍රශ්නාර්ථයක්. හැබැයි හැම දහම් පාසලකම පාලි ඉගෙන ගත්තත් හැමෝටම වගේ පාලි බැරි වෙලා තියෙනවා. ඇයි යන්තම් විභාගේ ගොඩ දාගන්න ඒ වචනේනේ කියන්නේ විභාගේ පාස් වෙන්න යන්තම් කොහොම හරි පාළි ටික සමත් වෙන්න බලනවා මිසක් මේක ආසාවෙන් ඉගෙන ගන්නේ නෑ මේ බණ අහන ඔබ හැමදෙනාටම මම කරුණාවෙන් මතක් කරන්නේ අපිට මේ භාෂාව ඉගෙන ගන්න ඕනේ එතකොට අපිට ප්‍රශ්නයක් නෑ අපි දන්නවා මේ සූත්‍රයක් කියවනකොට මේ කියන්නේ මේ දේ හිතන්න පුළුවන් වයසට ගිය ඇත්තොත් දැන් බණ අහනවනේ දැන් මේ වයසට ගිහිල්ලා මේ නැහින දෙහින කාලේ හාමුදුරනේ ආයෙත් ඉගෙන ගන්න පුළුවන්ද ඕ අපිට වයසට ගියා කියලා කතන්දරයක් නෑ මැරෙන්නේ ඉස්සෙල්ලා අපි එකම එක සූත්‍රයක් හොඳට තේරුම් කියන්න ඉගෙන ගත්තොත් ඒ මැදයි ගොඩාක් ත්‍රිපිටකේ මෙන්නපත් කමන්නේ එකම එක සූත්‍රයක් හරි පිළිවෙලෙන් පදයෙන් පදේ තේරුම කියන්න ඉගෙන ගත්තත් ඒත් ඇතිනේ පින්වත්නේ ධර්මයේ ඒ තරම් වටිනවා. ඒ නිසා එක පදයක් හරි එක ගාතාවක් හරි හරියට තේරුම කියන්න ඉගෙන ගත්තනම් කොච්චර වටිනවද? ඉතින් මේ භාෂාව ගැන කතා කරනකොට අපි දකිනවා දැන් ලංකාවෙත් ওই පාසල් ඉංග්‍රීසි උගන්වනවා. බලන්නකෝ ඉංග්‍රීසිත් ඒ වගේනේ ගොඩක් ඇත්තෝ නම් ඉංග්‍රීසි ටිකක් දන්නවා. හැබැයි අනිත් අය දන්නේ නැහැ. සමහර ඇත්තෝ අද මේ ත්‍රිපිටකය ගැන කතා කරනකොට මේවට කියනවා අටුවාවට අපහාස කරනවා. ඔව්ව බොරු ඔව්ව පස්සේ දේශකයාණන් වහන්සේලා නැත්තම් පස්සේ රහතන් වහන්සේලා නැත්තම් පස්සේ ලියවිච්ච අභිධර්මයටත් බණින ඔව්ව දෙයයන්ට කියපෙව්ව බුදුහාඳුරන්ගේ නෙමෙයි මේ වගේ විවේචන කරන අය අද ගොඩක් ඉන්නවා. හැබැයි මතක තියාගන්න ඒ විවේචන කරන අය මේ ධර්මයේ නොදන්නා අය. මොකද මේ සූත්‍රයේ හොඳට පැහැදිලිව තියෙනවා දැන් මේ වගේ වටිනාකම පින්වත්නි එකින් එක මේ සසරින් එතර වෙන්න ඕන නම් අපිට හරියට මේ උන්වහන්සේ පෙන්වා මේ ගාථාවෙන් යතා නරෝ ආපගං ඕතරිත්තා ඒ කියන්නේ මහෝ දෙකං සලීලං සීඝ සෝතං සෝත කියලා කිව්වේ සැඩ පහර නැත්තම් ගලාගෙන යන ගඟක් කියමුකෝ යම් කිසි කෙනෙක් මහා දිය ඇති එහෙ මෙහෙ පැතිරුණු හඬ තියෙන ලොකු ගඟකට බැස්සොත් එහෙම අනිවාර්යයෙන්ම එයා ගහගෙන යනවා. අනිවාර්යයෙන්ම ගඟකට බැස්සොත් ගඟේ පල්ලහැට ගහගෙන යනවා. ඒ වගේ මේ ධර්මයට බැහැලා පොඩ්ඩක් පීනන්න බලන්න ඕනේ. ධර්මයට බැහැලා පීනන්න කියලා කියන්නේ ධර්මයේ පද ටිකක් කියවලා ධර්මයේ ඉගෙනගෙන කටයුතු කරන්නට ඕන. අද සමහරලාට ඔය අභිධර්මයට නැත්නම් අටුවාවලට දොස් කියන්නේ කවුද කියලා බැලුවොත් එහෙම ඇත්තටම ඒ අය දන්නේ නැති අය. මොකද ඔබ දැකලා ඇති සමාජයේ ඉංග්‍රීසි වලට බණින අය ඉන්නවා. හොඳට බලන්නකො ඉංග්‍රීසි භාෂාවට බණින අය හොඳටම බැලුවොත් ඒ අය ඉංග්‍රීසි දන්නේ නැහැ. ඉංග්‍රීසි දන්න අය කවදාවත් ඉංග්‍රීසි වලට බණින්නේ නැහැ. ඒ වගේම අටුවාව හොඳට කියව ගන්න බැරි අය අටුවාවට බණිනවා. ඊළඟට අභිධර්මයේ කියවන්න දන්නේ නැති ඇත්තෝ අභිධර්මයට බණිනවා. හැබැයි මේවට රැවටුනොත් අපිත් සසර අසරණ වෙනවා. ඒ නිසා හොඳට මේ ගංගාවට බැහැලා ධර්ම ගංගාවට බැහැලා අපිත් බහුසුතේක් වෙන්න ඕනේ නිපකෝ දක්ෂයෙක් වෙන්නේ කියලා බුදුහාමුදුරු පෙන්නවා. ඒ වගේම අර්ථ මේ අර්ථයෙන් අර්ථය දැනගන්න ඕනේ පින්වත්නි. ඔබ හිතන්නකෝ දැන් සමහර වෙලාවට මේ ධර්මය ගැන කතා කරනකොට අපි මේවා ගැන පදයෙන් පදේ වචනයෙන් වචන මේ කියන ඒව මොනවද කියලා හරියට අවබෝධ කරගන්න උත්සාහ ගත්තොත් අපිට ධර්මයේ පිළිබඳ හොඳ වැටහීමක් ඇති වෙනවා. දැන් සමහරලාට ඔබ කර්ණීයමෙත සූත්‍රය දන්නවා ඇති, රතන සූත්‍රය, ඒ වගේම මහා මංගල සූත්‍රය ඇහුවොත් කටපාඩමින් කියයි. හැබැයි මොනවද මේ සූත්‍රවල තියෙන්නේ? මොනවද මේ කිව්වේ කියලා ඇහුවොත් ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නේ නැහැ. එහෙනම් මේක ටිකක් ඉගෙන ගන්න බලමු. pāli භාෂාව කොච්චර අපේ ජීවිතයට සම්බන්ධද බලන්නකො පින්වත්නි. මව් කුසින් උපදින්න ඉස්සෙල්ලා අපට pāli ඇහෙන්නේ. මව් කුසේ ඉන්නකොටම අඟුලිමාලේනේ කියන්නේ යතෝ හම්බගිනි අරියාය ජාතියා ජාතෝ කියලා උපදින්න ඉස්සෙල්ලත් අඟුලිමාලේ කියනවා. ඉපදිච්ච දවසේ ඉඳලත් ඉතින් අපට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං ඔය පානාති පාතා ඉතිපිසෝ ඒ ඇහෙන්නේත් පාලිමෙනි පින්වත්නි කාටවත් දැනෙනවද බුද්ධං සරණං ගච්ඡාමි කිව්වම ඒව නිකන් පාලි බවක් නෙමේ සිංහල වගේ දැනෙන්නේ ඉතිපිසෝ එහෙම කියනකොට ඒව ඒ තරමට දැන් අපට හුරු වෙලා තියෙනවා එතකොට ඒ පාලිමෙනි ඒ වගේම කසාද බඳින්න ගියත් කියන්නේ පාලිනේ බාහුන් සස්සම බිනිම්මිත සායුදන්තං කියලා ජයමංගල කියන්නේ ඒ පාලියෙන්මයි මරුණට පස්සේ අවසන් කටයුතු කරන්නේ අනිච්චාවත සංඛාරා කියලා ඒත් පාලියෙන්මයි. උපතේ පටන් මරණය දක්වා හැම වෙලෙම උදව් වෙන උපකාර වෙන භාෂාවත් pāli ඒත් අපි නොදන්නේ පාලිමයි ඒ නිසා මේ pāli භාෂාව පිළිබඳව බුදුහාමුදුරුව පෙන්වුවේ මේක හදාරන්නට ඕන මේක ඉගෙන ගන්නට ඕන pāli ඉගෙන ගන්න නෙමෙයි ධර්ම ඉගෙන ගන්න කියලා කිව්වේ ධර්ම ඉගෙන ගන්න නම් pāli භාෂාව නැතුව අපි වෙන භාෂාවකින් ඉගෙන ගන්න ගියාම අපට ගැටලු ඇති වෙන්න පුළුවන් ඒ නිසා පාළි ටිකක් ඉගෙන ගනිමු. අපි දැක්ක පහුගිය කාලේ අර ලංකාවේ ළමයි කොරියාවේ යන්න විභාගයක් තිබුණානේ. ලංකාවේ ලක්ෂ දෙකක් ළමයි මේ විභාගෙට ලිව්වා. හිතන්නකො ලක්ෂ දෙකක් ළමයි. ඔව්. එච්චර ළමයි විභාගෙට ලිව්වේ ඇයි සල්ලි හම්බ වෙනවා නම් කොරියාවේ යන්න උනත් ලැහැත්ති. එතකොට පාළි පාලි හම්බ වෙලා ඉතින් කොරියාවේ යන්න බෑනේ සල්ලි හොයන්න බෑනේ හාමුදුරනේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි කොච්චර සල්ලි හෙව්වත් සසරින් එතර වෙන්න නම් හම්බ වෙන්නේ හැබැයි පාලි භාෂාවත් අද ලෝකේ ඕන තරම් ඉල්ලුම් තියෙනවා. අපි දන්නවා විදේශීය විශ්වවිද්‍යාලවල ලෝකෙ ගොඩාක් ඔය පාලි භාෂාව බුදුහාමුදුරන්ගේ ධර්මයේ දන්නේ නැත්නම් වැඩ ගන්නවා. ඉංග්‍රීසි භාෂාවත් හොඳට දැනගත්තොත්, පාලි භාෂාවත් ඉගෙන ගත්තොත් ළමයින්ටත් අවස්ථා තියෙනවා නැතුව නෙමෙයි. එතකොට අපි ඒක පැත්තකට දාලා අපි වෙනත් ඒවා පස්සේ යනවා. හැබැයි මේ පාලි භාෂාවත් එක්ක ධර්මයක් ප්‍රගුණ කරගත්තොත් මේ මොකද ලෝකේ ඕනම භාෂාවක තියෙනවා නරක වචන තියෙනවනේ කුණුහරුප තියෙනවනේ පරුස වචන තියෙනවනේ පාලි භාෂාව පින්වත්නි බුද්ධ භාෂාව එකම පරුස වචනයක් නෑ නරක වචනයක් නෑ මතක තියාගන්න ඕනේ. පාහියෙන් බනින්න බෑ කාටවත්. ඒ කියන්නේ බනින වැඩක් කරන්නේ නෑනේ. කරුණාවෙන්මයි කටයුතු කරන්නේ. මෛත්‍රියෙන්මයි කටයුතු කරන්නේ. එතකොට මේ බුද්ධ භාෂිතය ප්‍රගුණ කරාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා පින්වත්නි මේ ධර්මය ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රගුණ කරගත්තට පස්සේ යම් කිසි කෙනෙක් බ්‍රහොස්සුත වෙලා ඒ වගේම නුවණින් යුක්තව කටයුතු කළොත් එහෙම ඔහුට අටලෝ දහමින් කම්පා නොවි කටයුතු කරන්න පුළුවන් කියලා මේ සූත්‍ර දේශනාවේ පෙන්නලා දෙනවා. මේ ධර්මයට සවන් යොමු කරලා ඒ සත්පුරුෂයෝ ඇසුරු කරමින් කටයුතු කරන කෙනා බහුසුත සත්පුරුෂ ජනෙක් බවට පත් වෙනවා. ඒ වගේම දන්න ධර්මය හොඳට ප්‍රගුණ කරාට පස්සේ ඔහුට මෙලව දියුණුවක් අත් කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුව පෙන්නලා දුන්නා. පින්වත්නි එතකොට අපට මේ ධර්මය සුතා අහන්න ඕනි දතා මතක තියාගන්න ඕනි වචසා ಪರಿචිතා බණ කියන්න ඕනි. එතකොට හිතෙන්න පුළුවන් අපට පුළුවන් ද බණ කියන්න? පුරුදු වෙන්න ඕනේ. ඔය ඇත්ත නාට්‍ය කියන්නේ නැද්ද? නැත්තම් සිද්ධි කියන්නේ නැද්ද? සමහර වෙලාවට යාළුවොත් එක්ක ඔබ දන්න දේවල් හොඳට රස කරලා කියන්නේ. ඒ වගේම බණ කතාවක් කියන්න, ඒ වගේම ධර්ම කාරණයක් පැහැදිලි කරලා දෙන්න ඔබේ කාලය යොදාගත්තොත් කොච්චර වටිනවද? යාළුවෙක් මුණ ගැහිච්ච වෙලාවට කතා කරනකොට බණක්ම කතා කරනවා. මෙන්න මෙහෙම සූත්‍රයක් මං ඇහුවානේ. මෙන්න මෙහෙම බණක් ඇහුවානේ. හොඳට කියලා දෙනවා. මේක අහගෙන ඉන්නකොට එයාගේ හිතත් ධර්මයෙන් පිරෙනවා. තමන්ගේ හිතත් ධර්මයෙන් පිරීලා යනවා. එතකොට තමන්ගේ වචනයත් ධර්මයේම වුණා. එතකොට සිත, කය, වචනය කියන මේ තුන් දොරම ධර්මයෙන් පිරීලා ගියාම අපේ හිත ධර්මානුකූලයි. එහෙම එක්කන තමයි පින්වත්නි දෙවියෝ රකින්නේ දෙවියෝ අපි දිහා බලන්නේ දෙවියෝ අපි ආරක්ෂා කරන්නේ දෙවියෝ අපිට වන්දනා කරන්නේ එහෙම ධර්මයේම ඉන්න එක්කන උදේ පාන්දර අවදි වෙනකොටම අපිට මතක් වෙන්න ඕනි බණමයි රැට නිදාගන්න කියලා ඇඳට ගියාම කොහොම හරි සිහිපත් වෙන්නට ඕන මම මේ සසර කතරින් ඈතර වෙන්න ඕනි කියන අරමුණ හිතට එන්න ඕනි පින්වත්නි. එතකොට නිදාගන්න ගිහිල්ලා නිදිහනේ ඉන්න අපිට නිින්ද එනතුරු ඔබට පුළුවන් ධර්මය මෙනෙහි කරන්න. එතකොට එදා රාත්‍රියම ඔබට සුව නිින්දක් හැබැයි ධර්මියත් සමගින්මයි හිටියේ. හදිසි අපි හිතමු මොනවා හරි වෙලා අපට අනතුරක් කළා මිය යන්න වුණා. ජීවිතය ගැන කියන්න බෑ. හැබැයි අපි හිත හිතා හිතේ ධර්මය නම් අසමින් හිතේ ධර්මය නම් කියමින් හිතේ ධර්මය නම් ජීවිතේ හැම වෙලේම අහන්නෙත් බන කියන්නෙත් බන කතා කරන්නෙත් බන නිතරම ජීවිතයම ධර්මයේ වෙලා හිටියානම් මැරිලා ගිහිල්ලා උපදින්නේ දිව්‍ය ලෝකෙමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආත්මෙම නිවන් දකින්න ඕනි කියන උත්තාන වීරියෙන් අදිස්ථානීය යුක්තව උත්සාහයෙන් යුක්තව කටයුතු කරන්න. හැබැයි වැරදිලා හරි මුත්තා සති මේ ආත්මේ රහත් වෙන්න බැරුව මිය ගියොත් එහෙම හැබැයි අපේ උත්සාහය තිබුණේ මේ ආත්මෙම රහත් වෙන්න. ඒකේ ප්‍රතිඵලය තමයි පින්වත්නි මැරිලා ගිහිල්ලා අපි උපදින්නේ දිව්‍ය ලෝකෙමයි. ඇයි දිව්‍ය ලෝකේ හිත තිබුණේ රහත් වෙන්න යහපත් සිතුවිලිමයි. පින්කම් කරමින් හොඳින් හිටපු හින්දා අපි උපදින්නේ දිවි ලෝකේ. දිවි ලෝකෙ ඉපදුනාම අපට වඩාත් පහසුවෙන් රහත් වෙන්න අවස්ථාව තියෙනවා. දැන් සමහර අය කියනවා දිවි ලෝකේ හොඳ නැහැ මේක තමයි හොඳ මේක පින් කරගන්න පුළුවන් කියලා. හැබැයි මේ සූත්‍ර දේශනාවන් කියනකොට පැහැදිලි වෙනවා පින්වත්නි ඒක අනවබෝධය මිසක් ධර්මාවබෝධය නෙමෙයි. මේ මනුස්ස ලෝකේ පමණක් නෙමෙයි දෙවියන්ටත් පුළුවන් පින්වත්නි රහත් වෙන්න. ඔබ හොඳටම දන්නවා සෝවාන් වෙච්ච කෙනෙක් උපදින්නේ උපරිම ආත්ම 7යි. 7ක් ඇතුළත කොහොම හරි රහත් භාවයටපත් වෙනවා. එතකොට ඒ රහත් වෙනකම් manuss ලෝකේ උපදිනවයි කියලා කතාවක් නෑ. ඊළඟ ආත්මේ දෙව්ලොව උපදිනොත් දෙව්ලොවදීම රහත් වීමේ පාර හදාගන්න පුළුවන්. ඒ වගේම අනාගාමි තැනැත්තය ගැන හිතන්නකෝ න ආගාමි අනාගාමි ආය එන්නේ නෑ ඒකනා ආයි manuss ලෝකෙ ඉපදිලා නෙමෙයිනේ බ්‍රහ්ම ලෝකවල ඉපදුනාම එහෙදීම රහත් භාවයටපත් වෙනවා එතකොට ඉබේ වෙන්නේ නැහැ එතකොට මම ඉපදිලා ඉඳලා මැරිලා යනවා වගේ ගියාම මැරිච්ච ගමන් ඊළඟට තනතුරකට යනවා වගේ නෙමෙයිනේ. දැන් ඔය සමහරලාට පොලිසිය හමුදාව එහෙම අපි දන්නවා. සමහර තනතුරු වල ඉඳලා මැරුණට පස්සේ තත්ත්වය උසස් කරනවා. හිටපු තනතුරට වඩා තව ඉහළ තනතුරක් දෙනවා නම්බුකාර විදිහට මැරුණොත් වැඩගත් වෙදී යම්කිසි රාජකාරීකදී මිය ගියොත්. ඒ වගේ එකක් නෙමෙයිනේ මේ රහත් වෙනවයි කියන එක. මැරුණට පස්සේ තනක් හම්බෙන්නේ මැරෙන්නේ ඉස්සෙල්ලා හිත දියුණු කරගන්නට ඕන. එතකොට දෙවියන්ටත් මේ හැකියාව තියෙනවා. දෙවියොත් එතකොට ධර්මයේ ප්‍රගුණ කරනවා. අපි දන්නවා මේ ඔය දෙවියෝ බණ අහපු කාරණා එතකොට දෙවියෝ සෝවාන් වෙච්ච කතා. ඉතින් අවබෝධ කරගන්න බැරි නම් කොහොමද ඒ දේ කරන්නේ? එතකොට අපි පින්වත්නි මෙලව යහපත්වම ඉඳලා හොඳ දේවල්ම කතා කරලා හොඳ දේවල්ම හිතලා බණම හිතුවා බණම ඇහුවා බණම කිව්වා ජීවිතේම ධර්මයේ වුණා. එතකොට හිතන්න පුළුවන් මේ වැඩ කරන ගමන් හාමුදුරනේ එහෙම කරන්න පුළුවන්ද? පුළුවන්. රාජකාරී කරන අතරෙම අපි ධර්මානුකූල වෙන්න බැරි මොකද? සිල්වත් වෙන්න බැරි මොකද? හැමදාම සිල්වත් වෙමු, ගුණවත් වෙමු, යහපත් වෙමු. එතකොට මුළු ජීවිතේම ධර්මානුකූලවම හිටියා. අපි හැබැයි රහත් වෙන්න බැරි වුණා මුට්ටස් සති සිහි මුලා වෙලා මලා. ඒ කියන්නේ රහත් වෙන්න නැත්නම් මාර්ගඵලයක් අවබෝධ කරගන්න බැරුව මැරුණා. හැබැයි මිය ගියත් අපි උපදින්නේ දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ ඉපදුනාම අපට පුළුවන්කම තියෙනවා එහෙදී කොහොම හරි සසරින් එතර වෙන්නට පාර හදා ගන්නට. එතකොට පින්වත්නි දිව්‍ය ලෝකෙදී අපට හරි වාසියකුත් තියෙනවා. මොකද මනුස්ස ලෝකෙදී වගේ මෙහෙදී හරි කරදරනේ පින්වත්නි ළමයි ගැන බලන්නත් ඕනි, මහත්යා ගැන බලන්නත් ඕනි, නෝන ගැන බලන්නත් ඕනි, ළමයි ඉස්කෝලේ ගෙනියන්නත් ඕනි. උදේට උයන්න දවල්ට උයන්න රැයට උයන්න බලන්න ඔක්කොම වැඩ ටික කරගෙන බොහෝම අමාරුවෙන් ජීවත් වෙන අතරේපයි මේව කරන්න. දෙවියන්ට මුකුත් නැහැ. එහෙ බඩු මිල ගියා කියන්නත් නැහැ, පෙට්‍රල් මිල ගියා කියන්නත් නැහැ, ගෑස් මිල ගියා කියන්නත් නැහැ. මුකුත් ප්‍රශ්නයක් නැහැ. එහෙ මුකුත් බිල් ගෙවිලිත් නැහැ, ඉස්කෝලේ යන්නත් නැහැ, ළමයි හදන්නත් නැහැ, කවුරුත් නැහැ. එතකොට අපිට ඊටාම සතුටින් සැහැල්ලුවෙන් ධර්මයේ ප්‍රගුණ කරගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නා ධම්මනාවා ධර්මයේ නැවක් කරගන්න මේ සසරින් එතර වෙන්නට එහෙනම් ඒ බණ ඔබටත් මේ වෙලාවේ හැටියට කාරණා කිහිපයක් පැහැදිලි කරලා දුන්නේ අපිත් මේ සංසාරේ ඉපදිලා පින්වත්නි මගේ අම්මා මගේ තාත්තා මගේ දුව මගේ පුතා මගේ නෝනා මගේ මහත්තයා කියා මගේ මගේ කියාගෙන ඔක්කොම රැස් කරගෙන දුක් විඳ විඳ ඉන්න අතරේ කොහොම හරි මේ සසරින් එතර වෙන්නට පාර හදා ගන්නට ධර්ම නැවට බහින්න ධර්මයේ හිමිදෙන්න ධර්මය අසුරු කරගන්න මේ සසරින් එතර වෙන්නට මේ ධර්ම දේශනාවත් උපකාරයක්ම වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගන්න. Thank you. සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පෙරතු දේශකයන්න් වහන්සේ රත්මලාන පුරාණ විහාරය, බුත්තල හප්පෝරුව පුරාණ විහාරය යන උභය විහාරාධිකාරී කොළඹ දිස්ත්‍රික් පාලි ගුරු උපදේශක